කාරණයක් කියන්නේ. ඒක අමතක ඒ තමයි ගාථාවක් කියන එක මතක තියාගන්න. අට්ඨේනම් නගරං කතං. මංස ලෝහිත ලේපන. යත්ත ජරාංශ මච්චෝච මානෝ මක්කෝච ඕහිදු. අට්ඨේ ධම්මපදී කියන ගාථාව. අට්ඨීනම් නගරං කතං කියලා කියන්නේ අස්තීන්ගෙන් නගරයක් විතරක් හදලා තියෙනවා මංසලෝහිත ලේපන ඒ වගේම මස්ලී වලින් ආලේප කරලා තිබෙනවා එතන තියෙන මොකද්ද ජරාච මච්චුච මාන ජරාවයි මරණයයි අනිත්‍ය තමයි මාන මක්ක මාන මක්ක ඒකේ විශේෂයෙන්ම අපිට තියෙනවා මේ මක්ක කියන වචනය. ඒ මක්ක කියලා කිය මක මක්ක කියලා කියන්නේ මොකද්ද? මකනවා කියන එක. අපි මොකක් හරි දෙයක් බෝඩ් එකේ ඇන්දොත් අපි ඒක නොපෙනෙන්න මකලා දානවා. ආයේ ඒක පැහැදිලි වෙන්නේ නැති වෙන මකලා දානවා. එතකොට නෑ. ඒ වගේම තමයි ඕක පාවිච්චි කරන දෙන බුදුරජාණන් වහන්සේ මිනිස්සු සම්බන්ධ. යම් යම් ගුණ වලින් හැකියාවල් වලින් මිනිස්සු ඉලිප්පිලා තියෙනවා. සමාජයේ එක්කෝ රූපය, එහෙම නැත්නම් උගත්කම, එහෙම නැත්නම් සමාජ පිළිගැනීම මොකක් හරි දෙයකින් මිනිසයා ඉලිප්පිලා මතුවලා තිබෙනවා. සමහර කොටසකට ඔය කාරණය අල්ලන්නේ. එහෙම ඉලිප්පිලා තියෙන එකට කැමති නැහැ. ඒක නිසා මොකද කරන්නේ? මේ ඉලිප්පිච්ච ගතිය එහෙම නැත්නම් ඒ කැපී පෙනෙන ගතිය ඒගොල්ලන්ට නැති කරන්නේ. ඒ නිසා මිනිස්සු ඒ වගේ අයට කැමති. මිනිස්සු කැමති ඒ මම මිනිස්සු පිළිගන්නලා තියෙන්නේ. මිනිස්සු කැමති ඒ නිසා ඉතින් හැම මිනිසයටම කියන්න බෑනේ අර මිනිසයාට පහදින්න එපා යා හොඳ නෑ එයාට ඒකත් යන්න එපායි කියලා හැම මිනිසොට කියන්න බෑනේ බල කරන්න බෑ. ඒක නිසා මිනිස්සු එහෙම කියන්න බැරි නිසා කරන එකක් තමයි අර කැපී පෙනෙන ඒ සමාජ යන්ත්‍රතාවයේ ඉන්න මිනිස්යාගේ අගුණ ටික මතු කරන ಗುಣ වහලා ගරහාලා පහත් කරලා නිඳා කරලා එයාගේ තියෙන අඩුපාඩු ඔක්කොම ටික මේ මතු කරලා මතු කරලා දුන්නා දැන් පස්සේ අර මිනිස්සුන්ගේ තිබෙනා වූ ප්‍රසාදය පිළිගැනීම කරුණාවන්ත ගතිය නැවතී. ආන්න මිනිසයා සමාජයෙන් අයින් කරන මකල ජනතාව. ඕක කර්මය. ඔය අනිත් අයගේ අඩුපාඩු යම් කියලා කියලා කියලා මතු කරලා එහෙම අනිත් අය සමාජයෙන් මකල දානවා කියලා කිව්ව එක ඇත්ත. මේක මේ කියන්නේ මේ කියන්නේ මිනිස්සු ගුණවන්ත කෙනෙක් යහපත් කෙනෙක්. එහෙම කරන එකයි නැත්නම් සාමාන්‍ය මිනිස්සු ඉන්නවා වැරදි කරන අයත් ඉන්නවා. ඒගොල්ල සමාජයේ යහපත් තත්ත්වයට පත් කිරීම සඳහා කරන ක්‍රියාමාර්ගයේ වෙන එකක්. හැබැයි මිනිස්සු ඒ විදිහට හොඳ යහපත් මිනිසයන්ගේ චරිත ඝාතනය කරලා ගුණමකලා ඒ වගේම ඒ අය වික්ෂෝපකේ හෝ වේවා සමාජයේ කවුරු හරි මහත්මයෙක් හෝ වේවා එහෙම නැත්නම් කාන්තාවක හෝ වේවා තරුණ කෙනෙක් හෝ වේවා ගුණම කළ දානවා කියලා කියන කර්මයක් හදාගන්නවා. ඒක ළඟ හරි දුර හරි එනවා ඉතා ඉක්මනින් ඇවිල්ලා තමන්ගේ අප්‍රසාදය ඒ විදිහටම නැති කරලා සමහර ප්‍රසද්ද ප්‍රසිද්ධ චරිතේ ඉන්න මිනිස්සු කැමති නැහැ. හේතුව එයා අනිත් අයගේ මේ චරිත ඝාතනය කරලා ಗುಣ මකලා තියෙනවා. ඒක කර්ම වෙනවා. ඒ නිසා ඒකෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ අනිත් අයගේ ಗುಣ මකන අනිත් අයගේ අගුණ මතු කරන වැඩේ කරන්නේ නැතුව අපි අපේ තිබෙනා වූ ಗುಣ ටික ආරක්ෂා කරගෙන ඒ වගේම අනිත් අයගේ ಗುಣ මකන්නේ නැහැ කියන එකත් අපේ යම් කිසි හොඳ ගුණයක් කියලා ඉතාලි ස්ථාන කරගෙන ආනේ විදිහට ජීවිතේ පාත්‍රා ගන්න අදිස්ථාන කරනවා. ඒ ಗುಣම කරනවා කියන එක හරි බයයි. මේ ද්වේෂ සහගත වේද සිද්ධ කරනවා. කිය කිසි තැනක පිළිගැනීමක් ඇති වෙනවා. මේක තමයි ගාථාව. යස්ස ජරාච මච්චෝච මානෝ මක්ඛෝච ඕහිතෝ මේකට කියන්නේ ගරම් කියලා මේ නත්තේ නම් නගරම් කතන් නගරයක් නෙමෙයි ගරම් කියලා කියන්නේ මේකයි කියන්නේ මේ වලගෙන හරි මේ ආවේ මහාන් කතා කියන්නේ මෙහෙම කියන ඕනේ කොට. මෙහෙමයි මෙහෙමයි තියෙන්නේ මිනිස්සේ ඒ ශරීරයේ පෙරුවන් පස්සේ මට කන්දින්ද බෑ ඇට සැකෙවිලා ගෙවල් හදලා තියෙනවා. නේද? මේ ගෙවලුයි අපේ ලංකාවේ වඩිච්ච ගෙවලුයි ස්ට්‍රක්චර් එකට ටිකක් සිමිලැරිටි එකක් තියෙනවා. දැන් අපි වඩිච්ච ගහලා වඩිච්ච දන වඩිච්චද වඩිච්චද වඩිච්ච වඩිච්ච වඩිච්ච වඩිච්චනේ වරිච්චි ගෙවල් ඉස්සෙල්ලාම යන්නේ කණු නේද? දීගන්න. ඊට පස්සේ හරහට යනවා වට කෝඩු හරි දී යනවනේ. ඊට පස්සේ ජනෙල් කියන තැන්වල ඒ දී වලින් පොඩි කොටසක් හදනවා. එහෙම හදලා ඒකනේ එහෙම හදලා ඒ වරිච්චි තියෙනනේ ස්ට්‍රක්චර් එක ඒකට පුරවන්න මොනවද? මැටි. මේ මැටි පුරවනකොට මැටි ආනන්නේ මොකෙන්ද? පසුයි වතුර. හරිදන්නේ? පසුයි වතුරයි. දාලා ඒක පුරවන. පුරවලා ඊට පස්සේ පිට ගහනවා ඒ ඒක ගන්නවා මේ නැවත ඒකෙන් මේ හොදට මැටිමරි ගන්න කුණු වැලි කාලම් කරලා ගන්නවා ඊට පස්සේ ඒකේ මොකක් හරි දෙයක් ගන්න. එතකොට මේ වඩිච්ච ගයක් හැදුවන් පස්සේ ඒ වඩිච්ච වඩිච්ච ගියේ මට මේ වඩිච්චමනේ කියන්නේ ඒක මේ ඒ ඒ නෝරපැති කියන වඩිච්ච කියලා මම පාන පැති කියන වඩිච්ච වඩිච්ච වඩිච්ච ඔව් දැන් එහෙම දෙයක් හැදුවෙන් පස්සේ ඒ වරිච්චිගේ කාමර තියෙනවා. ඇයි කාමරය හදන්නේ? ඇයි කාමරය හදන්නේ? ඉන්ට ඈ ඉන්ටනෙන් ඉන්ට නිදාතේ ඉන්ට එහෙම නැත්නම් අපි ගබඩා කාමරයක් කියන හැඳම් කුටු මේස දානවා. එහෙමනේ තියෙන්නේ. දැන් මේක මේ ලස්සනට හදනවනේ කුටු තියලා ඇඳන් තියලා මේස තියලා කෑම කන කාමරයක් දාලා ඊට පස්සේ වී අටුවක් හදන එහෙම හදනවනේ නේද මේ මිනිස්යාගේ ශරීරයේ ශරීරය ගත්තයින් පස්සේ වරිච්චි ගෑප් වරිච්චි වරිච්චි ගෑප් වගේ මේ වරිච්චිගේ හදලා තියෙන මොකෙන්ද ස්ට්‍රක්චර් එක අට්ඨේ නම් ගරම් කතන් වරිච්චිය කියන්නේ මොකෙන්ද එතකොට එහෙමනේ කියන්නේ කකුල්ලට මේ උඩට ගිහලා දෙනවා ඊළඟ අංගයට හරහට ගිහලා දෙනවා එහෙමනේ කියන්නේ ඊළඟට ඔක්කොම ටික දැන් මේ දැන් බලන්න මේ අර ජනෙල් ඇස් එහෙම බේරලා දෙන්නද ජනෙල් හොඳට දෙන්න දෙන්න මේ කන් එහෙම තියෙන නේද කට නාසය ඔක්කොම නිකන් පොර පොර පොර පොර තියෙනවා. ඔක්කොම දාලා තියෙන්නේ ජනෙන් තමයි. නේද? ජනෙන් දොරවල් දාලා තියෙන්නේ වරිච්චි වෙච්චියක මේ පැත්තට දෙනවා. ලි හරහට තියෙනවා ලි. ඇලි ඔය විදිහට තමයි හැටකට කියලා දෙන්නේ. ඒ නිසා අට්ඨිනම් නගරම් කතා. දැන් අර වරිච්චි ලී තියෙනවානේ. ඒකට මැට්ටක් ඕනේ මොස්ලේ මාංශ රෝහිත ලේපන ඒකෙන් තමයි මේක මේ දාති මාංශ රෝහිත ලේපන ආලේපණය කරලා තියෙන්නේ ඒක ඊළඟට ඒකේ තව තියෙනවා මාංශ රෝහිත ගත්තන් පස්සේ තව තියෙනවා මේ සම දැන් දක්දිහා බැලුවන් පස්සේ ඒව අර පඩි කියලා වගේ නේද ගොඩ ගොඩ යන දැන පඩියක් වගේ ඒ වගේම දැන් දැන් තියෙනවා මේ වටේට සම තියෙනවනේ. සම ඇවිල්ලා නිකන් බදා මේ පේන්ට් එක වගේ. පේන්ට් එක වගේ. ඒ විදිහටම මාංශ ලෝහෙත ලේපනම් ඒ වගේ ගහලා ස්ට්‍රක්චරේ ගහලා ඊට පස්සේ දැන් අපේ මේ තොල් එහෙම බලුවාන් පස්සේ අර අර මේ ගෙදරක තිබෙන්නා වූ අර නිකන් ඒ පුළුවන් පුළුවන් වගේ නේද? ප්‍රේම ප්‍රේම. ඔය වගේ දැන් මේ විදිහට මාංශලෝහිත ලේපනම් මේ ඔක්කොම පරිචිගේ හදලා. දැන් කාමර දාලා තව උදා තියෙන ඔය පේල් දෙකක් වුණාට ගොඩක් තියෙනවා. ඉතින් දාත් කේස් ඊළඟට බලන්න මේ කට්ටියනම් නගරම් කතන් වාහනයක උඩට දානවා. මාළු පොළොව ගසල් ආන බලන්න කෙස් ටික තියෙන්නේ එහෙම නැද්ද කියලා කෙස්ලින් මාළා තියෙන එකද කෙලින්ම කෙස්ලින් මාළා ඊළඟට බලන්නකෝ මේ ඒ ඵලයේ තියෙනක දැන් සමහර අය කියන තනි වහල් මෙහෙම සමහර කි දෙනවා වහල දෙක මෙහෙම දාලා දෙක දෙක දෙක දෙතරන්නේ තියෙනවා සමහරුගේ ජපන් වහලේ තියෙනවා දැන් එකක් තියෙනවා මෙහෙම වටේට ඒ කපලා ගන්න. දැන් බලන්න මම අතින නගරම් කතා මංගලෝ ඒක දීපන ඒ විදිහම තියෙන්නේ. උඩට තියෙන්නේ ඉලුක් මානන් වගේ බුදුරජාණන් වහන්සේගේ උපමා උපමා ගැලපෙන්න බලන්න. දැන් ඔච්චර ඊට පස්සේ දැන් මේ ඔය වාහලයක් වාහලයක් පේන් කරනවා. සමහර කොළ පාට ගන්නවා කැලෑ පැත්තේ රතු පාට ගන්නවා දෙහි නිල් පාට ගන්නවා කහ පාට ගන්නවා ඒ විදිහටමනේ නේද කොළතු ඇවිල්ලා එක පාටක් නිකන් දුඹුරු අලු පාට වගේ ඊට සුදු පාට කහ පාට වගේ බරක් ඉදුරු වුණා නම් එහෙම ඒ විදිහටම තමයි තියෙන්නේ වයසට යන්න යන්න යන්න යන්න වෙන සුදු වෙනවා මිනිස්සු මොකද කරන්නේ අත්හරින්න බලනවා දැන් මාංශලෝ විතරේ බලන්න දැන් මෙච්චර වටිනා ගේක වටිනා දෙයක් තියෙනවා දාලා තියෙන හිස. දාලා තියෙන්නේ ජරාවයි මරණයයි දෙකේ එකස්සේ තියලා මානෝ මක්කොච හෝහිතු කාමර පුරවලම දෙන මනෝවා. මානේ කියලා කියන්නේ උඩමුකමනේ. මක්ක කියලා කියන්නේ උණමුකම. නේද? දැන් බලන්න ඒක නැද්ද කියන්නේ. හේතුව දැන් මිනිස්සයා අක්ෂීන නගරම් කතා මංගලෝයක දීපනම් කියලා කිව්වන් පස්සේ ඇයි ඕක තෝරගත්තේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ වහලේ නම් හරි හොඳයි. මාන්නේ නේද? අපේ ගේ උසයි. සතු දෙක මාන්නේ නේද? අපේ ගේ කාමරය පහයි 10යි. මාන්නේ නේද? මාන්නේ එනවනේ. අර ගොල්ලන්ගේ නම් එහෙම නෑ. මකු නේද? අර ගොල්ලෝ නිකම් මහා ඔය මේ යමුවන් කට්ටියගේ ඉන්න දැන කියන්නේ. අන්න මම. ඒ මෞලි කට්ටියගේ ඉන්න දැන කියන්නේ. නෑ. ආපෝ ඔයගොල්ලෝ එහෙම නෙවෙයි. කන්න දෙයක් නෑ. මකු. නේද? මකු කරන්නේ ඇයි හැම වෙලාවෙම අරයා මගේ ගාන්ට එයි. නැත්තම් මට වඩා ඉහළට යයි. ඒ නිසා ඒ පැත්තෙන් දැන් මට මට කැපී පෙනෙන්න පුළුවන් මගේ මාන්නය මගේ ඉහළ යාමක් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙන අනිත් අය ඉන්නේ නැතුව ඉන්න ඕනේ. පහළට වෙලා ඉන්න ඕනේ. ඒගොල්ලෝ ඉන්නේ මොකද වෙන්නේ? ඔක්කොම මට සම වෙනවා. මම කැපී පෙනෙන්නේ නැහැ. ඔක්කොම මාව යට කරගෙන යනවා. ඒකින්ද කරන්න තියෙන මොකද්ද? අර පැත්තේ මකන්න මකන්න මකන්න මකන්න මම එහෙට යනවා. බලන්න මේ ධර්මසාධකයේ තිබෙන මානමක ගෙදර තියෙන ඔය ගයක් නිසා දැන් තියෙනවා මේ අපේ හිත කියන ගේ ඇස්සේ ජීවිතය කියන ගේ ඇස්සේ ඔය ඔය දේවල් තමයි තියෙන්නේ. දැන් ජරාව මරණය අනිවාර්යයෙන්ම තියෙනවා. මාන මක්ඛ ගතිය හොඳටම පුරවන පුරවන කියන්නේ ඔබ වේදනා කරේ කාටද? කාටද වේදනා කරේ? ලීඩි කෙනෙකුට දෙන්නේ. හේමා හේමා හේමා හේතුව රූපමදී තිබුණා. එයා හරිය මාන්නයි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඔය ඔය දේශනාව කළේ. ලස්සන නිසා, පාට නිසා, වර්ණය නිසා, උස නිසා, සැරසිලි නිසා ඔය ඉතින් මාන්නයක් හේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නියම විදිහට ඒකේ ඇති තිබෙනා වූ දේවල් පොළොවට දේශනා කරන්නේ. ඒ එක්කම රහත් වෙනවා. මක්කෝ කියලා කියන්නේ මෙහෙම. මේ මොකද? මේ මොකද? ඉරක්. මේක මොකද? ඉරක්. 10. දැන් දැන් මේ එයාගේ නම දාමු සුභානි කියලා. එයාට දාමු අපි වසුන්දරා කියලා. මෙයා කැමති නෑ මේ වසුන්දරාට ලකුණු 100ක් තියනවා. එයා හිමීට මොකද කරන්නේ? ඔබට කියන මකනවා. දැන් මැකුවා. දැන් හරි. දැන් මෙයා වටිනා කවුලිය? 10. 10. ඊට පස්සේ මොකද මෙයාට අමාරු එකක්. මකන. දැන් වැලිය එක ඒකයි. දැන් 0 ශූන්‍යයි. ඒක නිසා මේ මකනවා කියලා කියන්නේ මේ ඉන්න මේක මකනවා. දැන් කැපෙන්නේ දැන් පේනවද? කැපි පේනවද ඔබ? නෑ. මිනිස්සේ ගුණයෙන් ඉහළ යනවා, වර්ණයෙන් ඉහළ යනවා, ධනයෙන් ඉහළ යනවා, සමාජයේ යසසින් ඉහළ යනවා, ප්‍රසිද්ධියක් උරනවා. ඉතින් මේ ඒක ප්‍රසිද්ධිය උලන කොට එයාගේ රැකියාවෙන් හෝ වේවා වර්ණයෙන් හෝ වේවා එහෙම නැත්නම් එයාගේ මහන්සියෙන් හෝ වේවා එයා ඉහළ යනවා මේක මේ දරා ගන්න බෑ මේක මට දරා ගන්න බෑ මම ඉතින් මිනිස්සුත් හැම වෙලාවෙම ආනාන මනසියා හොදක්මයි කියන්නේ ආනාන මනසියා ගුණයක්මයි කියන්නේ වටිනාකමක් අගයක්මයි කියන්නේ කියන කියන ආනාන හැම වතාවෙම මට දෙදෙනවා කකියනවා පීඩන නේද දැන් මම පීඩා දැන් මේක කොහොමද නැති කරගන්නේ? දැන් මේ මිනිස්සු ಗುಣ කියනවා කියනවා කියනවා. ඒ උනන්ට එපා කියන්නත්. ඒ මිනිස්සු එපා කිව්වොත් මාර්කටේ කරලා කියනවා. ඒකෙන් තමයි උත්ප්‍රයතියක් හොයාගන්න. කාගේ ගැන ಗುಣ කියනකොට දැන් මට දෙදින් කෙනෙක් ඉන්නවා. ආ වසුන්දරා වසුන්දරා. එයා ගැන කියනකොට දැන් මට හැදෙනවා මේ අමුතු ලෙඩක්. කකියන ගතියක් දැවිල්ල, තැවිල්ල, පීඩනයක් ඇති වෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මිනිස්සුන්ට එයා කෙරේ පෑදින් දෙපයි කියලා කියන්නේ කිව්වොත් මට වැඩ වැඩි. උඩවට කියන්න ඕනේ. නේද? ඒ නිසා මම එක්කෙනෙක් අල්ලගන්නවා. බඳුන් දනාව අල්ලගෙන එයාගේ තිබෙනා වූ අඩුපාඩු, නොගුණ, අගුණ ඔක්කොම ටික උද්දත් තිබුණොත් එහෙම මම ඒක වැඩි කරලා. එතකොට මොකද වෙන්නේ? ඒක ආරංචි වුණාන් පස්සේ අනිත් අය ඒ පැත්තට ඕන්න අපහරින. එතකොට දැන් මට ටිකක් හරි සතුටුයි. නේද? මට දැන් හරි. ආන්න ඒ අනිත් අයගේ තිබෙන ගුණවත්කම්, දැනවත්කම් ඒවා මෙනෙහි කරන මේවා පිළිබඳව මකා දාන ඩිලීට් කරන ගතියට කියනවා ගුණවත්කම. ගුණයක් තිබුණොත් එහෙම ඒක ඉදිරිපත් වෙන්නේ දැන් මගේ ගාව ගුණයක් තිබුණොත් මම ඒක මිනිස්සු අතර නැහැ. ඒ කියන්නේ මිනිස්සු දන්නේ නැහැ මගේ ගාව ගුණයක් තිබුණොත්. ඒක නිසා මිනිස්සු අඩුපාඩු වලක් තියෙනවා. හැබැයි ಗುಣ ටිකකුත් තියෙනවා. ඉතින් මගේ පැත්තෙන් ගත්තොත් එහෙම මම කියන්නේ මේ දැන් ඒක මකා ගන්නත් එපා. දැන් ಗುಣ ටිකනේ අගුණ ටිකනේ දැන් කැපිපෙන්නේ. උට පාවිච්චි කරනවා මම මෙන්න මේ වාව් කියන්නේ. ඒ තමයි every cloud has a silver lining. එන්නේ සෑම වලාකුලකම නිලි රේඛාවක්. ඒ කවුරු සම්බන්ධයෙන්? මා සම්බන්ධයෙන්. එහෙම එකක් තියෙනවා. දැන් තවත් එක්කෙනෙක්ගේ තියෙනවා අඩුපාඩු ගොඩයි පොඩි ගුණයක් තියෙකුත් තියෙනවා. එයා ගැන කිව්වොත් එහෙම එයා ගැන කිව්වොත් එහෙම every cloud has a silver lining අරන ඕවා ඕවා ගන්න පුළුවන් ඒකට ඒකට දාන්නේ අනිත් එක්කිනාගේ සම්බන්ධයෙන් every cloud has a silver lining කියන එක දාලා එයාගේ ගුණයක් ඉස්මතු කරන්නේ නැහැ. එතකොට කියන්නේ මොකද්ද? every cloud has සාරලයින් කියලා තියෙනවා. ඒ යන් ගැන කියනකොට ඉන්දිය. මගේ ගැන කියනකොට සිල්. ආ ඒ ඒ ಗುಣ මකනවා. හැම වෙලෙම කරන්නේ අනිත් එක්කෙනා කැපෙන්නේ ඉස්සර දිනාට වැඩි. ඒකින් වෙන්නේ මොකද්ද? තමන්ගේම ඕනේ. තමන්ගේම අගුණේ කවදාරියවට මොනපාර අනිවාර්යෙන්ම ඒක නිසා සද්ද නැතුව අපි යම් කිසි දෙයක් අපිට එනවා නම් මේ අපි ඒක කර්ම ශක්තියක් වෙන්න ඇති කියන අනිත් එක හැම වෙලෙම අනිත් පැයට පුෂ් කරන ඒක අයින් කරන්න අයින් කරන්න යනකොට තමයි මේ පීඩන ඇති. ඕන්න ඔය ගමන්නේ කියලා. එහෙම කියන්නත් ඒක තමයි. ඔය විදියයි ඕහිතෝ කියලා කියන්නේ දැක්කේකට මොකක් හරි දානවනේ. දැක්කේකට කාමරයකට යම් කිසි දෙයක් දානවට කියන මොකද්ද? ඕහිතෝ කියලා. වස්සනවා දැක්කේකට දානවා පුරවනවා අනේක. මේක හරිය වටිනා ගාතාවක් වුණා තිබුණා. මච්චු කියන්නේ මරණය මරණය මච්චුනෝ පදන්නේ මරණය ජරා මරණ කියන එක මච්චු ලේපන ලේපන ලේපන ලේපනම් කියලා කියන්නේ මේ ලේපනම් කියලා කියන්නේ ආලේපන ආලේපන ආලේපන um,